දැක්වේ. සදහවතුනි ඔබ සූදේශකයන්න් වහන්සේ මුගේගොඩ ගංගොඩවිල පුෂ්පාරාමාධිපති සහ පූගොඩ මහා විහාරාධිපති ආගම ශාස්ත්‍රී පඬිතුක දර්ශන ශාස්ත්‍රී පඬිතුක දර්ශන ශාස්ත්‍රපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද කහටපිටියේ පඤ්ඤාසාර ස්වාමින්වහන්සේ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 गच्छामि द्वितीयान्ति बुद्धं शरणं गच्छामि द्वितीयं ते धम्मं शरणं गच्छामि අපි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි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 සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදෙන්නාදාන වේරමණී සික්ඛා සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු නිච්ඡාචාරා වේරමණී සික් පදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛා සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජ පමාදත්තාන වේරමණී සික්ඛා සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාදේසු අත්‍රා ගච්ඡන්තු දේවතා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 සාදෝ සුඛාපද්ධම්ම දේශනා සුඛාසංඝස්ස සමග්ගේ සමග්ගානන්තපෝ සුකෝති පින්වතුනි ධම්පදේ 194 වෙනි ගාථාව අද මේ ධර්ම දේශනාවට මාතෘකා කළේ. ධම්මපදයේ 14 වෙනි වර්ගයේ බුද්ධ වර්ගය මේ බුද්ධ වර්ගයේ 16 වෙනි ගාථාවයි මේ ධර්ම දේශන මාතෘකා කළ සුකෝ බුද්ධානං උප්පාදෝ සුඛාපත් ධම්ම දේශනා සුඛා සංගස්ස සාමග්ගී සමග්ගානං තපෝ සුඛෝ කියන මේ ගාථාවයි අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධම්මදිව සරත් නුවර ජේතවනාරාම වැඩ වාසය කරන කාලේ නොඑක් නොඑක් දිසාවලින් නොඑක් නොඑක් ප්‍රාන්ත වලින් නොඑක් විදිහ මතිමතාන්තර සහිතව කලින් ජීවත් වෙච්ච විවිධ දෘෂ්ටීන් වලින් යුක්තව හිටපු නොඑක් දිනා බුදුහාමුදුරන්ගේ ධර්මයේ කෙරෙහි පැහැදෙන හිත මහාන පැවිදි වුණා නොඑක් පළාත් වලින් කමින්නක මහනුනා වාගේම නොඑක් නොඑක් විශ්වාස ආගම් වලින් යුක්තව ඉන්ද්‍රහිත බුදුහාරංග ධර්මය ගැන පැහැදීමකින් මහාන වෙච්ච පිළිස් පුරෝහිතයා මේ නවක මහාන පිරිසන් අතරින් 500ක් පමණ භික්ෂුන් වහන්සේලා එක දවසක් සවැත්ම ජේතවනාරාමයේ උපස්ථාන ශාලාවට එකතු වෙලා හිට ඕනෝ සාකච්ඡා කරමින් හිටියා තම තමන්ගේ මතානුකූලව සැපය කියලා හඳුන්වන්නේ මොකක්ද කියන මේ කර්ම ගැන. මේසා සමහර සැපේ වශයෙන් නොඑක් විදිහේ කර්ම ඉදිරිපත් කළා. මේ විදිහට සැපය පිළිබඳව සුඛය පිළිබඳව කුමක්ද මේ නිත්‍ය සුඛය මොකක්ද මේ හොඳ සැපය කියලා හිතේ ඕනෝන් අතර මතිමතාන්තරව සාකච්ඡාවෙන් තිබෙනවා මිසක් මේ නිස්සාවක් තීරණයක් අවසානයක් ඇති නොවේ මේ අය දිගින් දිගටම මේ සාකච්ඡාවේ නියැලලා හිටියා අපේ ලෝතර බුදුහාමුදුරන් වහන්සේ මේ සාකච්ඡාවේ පසුන භික්ෂුන් වහන්සේලා අතරට විදිහට මහන්නේ මේ තරම් ගණන් මොනවද මේ සාකච්ඡා කරලා කාලය ගත කරන්නේ ඔබ කියලා හිත බුදුහාමුදුරුවෝ ප්‍රශ්න කළා. ප්‍රශ්න කළාම මේ සියලු භික්ෂුන් වහන්සේලා අපේ බුදුහාමුදුරන්ට දැනුම් දෙනවා භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ සැපේ මොකද්ද කියලා අපි දැන් මේ සාකච්ඡා කරමින් හිටියේ. විවිධ මතිමතාන්ත එකතු වුණා, විවිධ අදහස් එකතු වුණා, නමුත් අපි තාම එක තීරණයකට අපිට බහින්න බැරි වුණා. මේසා මේ ලෝකේ වැදගත්ම සැපය කුමක්ද කියලා හිත අපට දේශනා කර වදාරන්තේ කියලා බුදුහාමුදුරන්ගෙන් ඉල්ලා හිටියා. ඒ ඉල්ලීම කර වෙලාවේදී අපේ බුදුහාමුදුරුවෝ මේ භික්ෂුන්ට දේශනා කරනවා සැපය කියන මේ වචනෙන් හඳුන්වන උතුම්මදී මෙන්න මේ විදිහට තේරුම් ගන්න කියලා. සුඛෝ බුද්ධානං උප්පාදු බුදුවරුන්ගේ උපත්න බුදුවරුන්ගේ ප්‍රාණවීම සුඛයක් යකපයක් සුඛා සද්ධම්ම දේශනා සද්ධර්ම දේශනාවක් අහන්න ලැබීම සුඛයක් සුඛා සංගස්ස සමග්ගී සංඝයාගේ සාමග්‍රී භාවයකට එකතු වෙලා ඉඳීම සුඛයක් සවග්ගානං තපෝසුකෝ මේ සාතමේ තමන්ගේ సంతානය සමතේන හා විපස්සාපෙන් කියන මේ තන්හි කාමග්‍රී කරගෙන හිට තම්පත් කරගෙන හිට තාපස ධර්මයේ වැඩිම හේවත් සීල සමාධි ප්‍රඥා තුනේ හික්මීම සත්‍යයක් කියලා හිත බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට දේශනා කළා. මේ කළ කර්ම පිළිබඳවයි අද අපි මේ ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරන්නේ. පළමුවෙන් අපි ආගම පළමු මුල්ම පදය පිළිබඳව සුකෝ බුද්ධානං උත්පාදෝ කියන මේ පදය පිළිබඳව සුකෝ බුද්ධානං උත්පාදෝ කියන්නේ බුද්ධානං ක්‍රමචාකයේ බුදුවරුන් බුදුරණගේ පහළ වීම උපදීම සුඛෝ සපයක් කියලායි. ඇයි බුදුරණගේ පහළ වීම සපයක් වෙන්නේ? මේ ලෝකේ ජීවත් වන අපේ මිනිස්සු බෞද්ධ පින්නතුන් දන්නවා අපේ බුදුහාමුදුරන්ගේ පහළ වීම පිළිබඳව. බුදු කෙනෙක් පහළ වීම බොහොම අමාරුවෙන් අපහසුයෙන් දුෂ්කරව කාලාන්තයක් තිස්සේ පිරු බෝධි සම්භාරය ඇතිව පිරු පාරමී ධර්මයතුව සම්බුදු කෙනෙක් පහළ වෙන්නේ. මේ නිසා බුද්ධත්වයට කියන මේ தත්තර පත්තෙන්ට බොහෝම කෑත කාලයකින් දම බුදු වීමේ ආසාව බුදු වීමේ කැමැත්ත බුදු වීමේ ඕනෑකම බුදු වීමේ චේතනාව මුලින්ම සංකාණයක පිහිටන්ට ඕනේ. අපේ බෞද්ධ පින්තුන් කල්පනා කරලා බලන්නට අපි බුදු වීමේ මේ කාර්යයේදී බුද්ධත්වය පිළිබඳව බෝධිසත්වරු ගත කරලා තිබෙන දීර්ඝ කාලීන සංසාර ගමන සිහි කරනකොට දැනගන්නකොට අපේ මිනිසුන්ට හිතෙනවා මෙච්චර කන්නම් මහන්තේදී පෙරම් පුරපුරා ඉන්න බෑ ඉක්මනින් අපි සසරින් මිදෙන්න ඕනේ කියලා. ගොඩක් දෙනෙකුට එහෙම හිතෙනවා. ඒ වගේම තව සමහර කෙනෙක් කල්පනා කරනවා මාපමණක් සසරින් මිදලා සත්‍යවත් වුණොත් හොඳයි කියලා. බුදු වෙන්න ප්‍රාර්ථනා කරන කෙනෙක් සාන්තරය අනාදිමත් දුක්ඛතාවයට පිවිසෙනවා අනන්ත පරිමාණ දුකින් පෙළෙන සත්‍යයන් දුකින් මුදවා ගැනීමේ කරුණා සහගත මෛත්‍රී සහගත චේතනාව ඇතිවීම නිසා මේ නිසා උද්භව පතන කෙනෙකුට මුලින්ම චේතනා දෙකක් ඇති වෙන්න ඕනේ මම කෙසේ හෝ බුදු වෙනවා දුකින් පෙළෙන අනන්ත පරිමාණ සත්‍යෝ මම දුකින් මුදව ගන්නවායි කියලා. මේ නිසා දුකින් පෙළෙන සත්‍යයන් දුකින් මුදවා ගැනීමේ චේතනාවක් සෑම බෝධිසත්වයෙකුටම මුලින්ම ඇති වෙනවා. අපේ ගෞතම බෝධිසත්වයන් වහන්සේත් සෝතාපන්න කාපලක්ෂයට ඉස්තර සාරා සංකල්පලක්ෂය පාරමී පිරුවා ඊට අසංකල්පලක්ෂ ගණනාවකට පෙර අතුව මේ බුදු වීමේ චේතනාව ඇති කරගත්තේ. එතකොට බුදු වීමේ චේතනාව ඇතිරගත්ත හැටි දැක්වෙනවා බුද්ධ වංශපාළියේ බුද්ධෝහම් බෝධිස්සාමි මුත්තෝහම් මොචේ පරිණි තින්නෝහම් තාරයිස්සාමි සංසාරෝගා මහභය කියලා බුද්ධෝහම් බෝධිස්සාමි බුද්ධෝහම් අහං බුද්ධෝ මම බුදු වෙමි අහං බෝධිස්සාමි මම අනිත් ජනයාට මේ බුදු බව අවබෝධ කරවමි බුද්ධෝහං බෝධිසාමි. එතකොට බුද්ධෝ කියන පදයටත් අහං කියන පදය එකතු වෙනවා. බෝධිසාමි කියන පදයටත් අහං කියන පදය එකතු වෙනවා. අහං මම බුද්ධෝ බුදු කෙනෙක් වෙමි. අහං මම බෝධිසාමි අනික් සකල සත්‍යයන්ටම මේ බුදු බවට පත්වන අවබෝධ කරන ධර්මය අවබෝධ කරවන්නේ මේ විදිහේ ගැඹුරු චේතනාවක් ඇති වෙලා ඊළඟ කල්පනා කරනවා මුත්තෝහං නොචෛස්සාමි. අහං මුත්තෝ මම මිදෙමි. මොකෙන්ද මිදෙන්නේ? ඉපදී ඉපදී මෙරි මෙරි භව සංකාරයේ භවයන් භවය පාසාම දිගින් දිගට සම්ධාවනීය වීමෙන් භවයෙන් භවයේ ඉපදීපදී සම්භාවනය වන මේ සංසාරයේ විවිධ ආත්මවලට මාරු වෙමින් සම්පර්ණය වෙමින් යන මේ සංසාරයෙන් මේ සංසාරේ ජාති ජරා ව්‍යාධි ශෝක මරණ පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාදීන් පිළිලා ඒ සියලුම දුක් කරදර වලින් අහං මුක්තෝ මම මිදෙමි අහං මුක්තෝ ස්මී මම අනිත්‍යයත් මුදවා ගනින්නේ එතකොට මුත්තෝහම් මුත්තෝහම් මොචයිස්සාමි මම මිදෙමි අනිත්‍යයත් මොචයිස්සාමි මේ සංසාර දුකෙන් මුදවා ගනිමි තින්නෝහම් තාරයිස්සාමි තින්නෝහම් අහම් තින්නෝමි මම මේ සසර කාන්තාරයෙන් එතර වෙමි මම සසරින් එතර වෙමි. කාමෝග, ditthියෝග, භවෝග, අවිජ්ජාෝග කියන මේ මහා සාම්පාරික රෝගයෙන් මම එතර වෙමි. ආම් පින්නෝහමි මම එතර වෙමි. තාරයි ස්වාමී අනික් සියලු ජනතාවත් මම මේ කාමෝග භවෝග ditthියෝග අවිජ්ජාෝග කියන මේ සංසාරයෙන් එතර කරගමි. එතකොට බුද්ධෝහම් බෝධිස්සාමි, මුත්තෝහම් මොචිස්සාමි, තින්නෝහම් තාරයිස්සාමි, සංසාරෝගා මහබ්බය. සංසාරේ නැමැති මේ මහා සඩපාරේ කාමෝගේ ගලාගෙන යන, භවෝ ගලාගෙන යන, ditthiyෝ ගලාගෙන යන, අවිජ්ජාවෝගෙන් ගලාගෙන යන මේ මහා සංසාර ඕගයෙන් මේ හැම දිනම මුදවා ගන්න මමත් මුදු වෙමි කියලා මේ මුල් අදිස්ථානයේ මේ මුල් ඕනෑකම මේ මුල්කම් මුල් අදිස්ථානයේ ඇතිවීමට කියනවා බුද්ධ චේතනාව පහළ වීම. මේකට විවිධ බෞද්ධ නීයායකයන් බෝධි චිත්තය පහළ වීම කියලා කියනවා. බෝධි චිත්තය පහළ වීම කියලා නීයායකයන් කියන අතර තේරවාදීන් බෝධිසත්ත්ව චේතනාව පහළ වීම කියලා කියනවා. බෝධිසත්ත්ව චේතනාව මෙන්න මේ විදිහට එතකොට ඇති වෙන්න ඕනේ. බෝධි කියලා කියන්නේ බෝධින් උච්චති චතුසු මග්ගේසු ඥානං. බෝධි කියලා කියන්නේ අවබෝධය කියලා කියන්නේ දැන ගැනීම කියන්නේ බෝධි කියන වචනයෙන් පාවිච්චි කරන්නේ චතුස මග්ගේසු ඥානං චතුරාර්ය සත්‍ය මාර්ගය පිළිබඳ පහළ කරගන්න ඥානයටයි. එතකොට බෝධි කියන වචනේ හඳුන්වන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ ඥානයයි. බෝධි උච්චති චතුස මග්ගේසු ඥානං කියලා මේ බව පැහැදිලි කරනවා. එතකොට බුදුව ලබා ගැනීම කියලා අර මුලින්ම බුද්ධෝහං අනම් බුදු වෙන්නේ කියලා හිත මේ තීරණය කරනකොටම එතන තියෙන්නේ මොකද්ද බෝධිචිත්තය මොකද්ද මේ බෝධිචිත්තය චතුසු මාර්ගයේ ඥානය චතුරාර්ය මාර්ගය පිළිබඳ ඥානය මම ඇති කරගන්නේ කියන එකයි එතකොට මෙතෙන්දි බෝධි වූච්චති ලතුමග්ගේ ඥානං කියන මේ නිර්වචනය අනුව බුද්ධෝහම් අහම් බුද්ධෝස්මි කියනකොට ඒ බුද්ධෝස්මි කියන වචනය තුල තියෙන්නේ මේ බෝධිචිත්තය බෝධිචිත්තය කියන්නේ දුක්ඛ සත්‍ය පිළිබඳ ඥානය, සමුදය සත්‍ය පිළිබඳ ඥානය, නිරෝධ සත්‍ය පිළිබඳ ඥානය, මාර්ග සත්‍ය පිළිබඳ ඥානය කියන එක චතුරාර්ය සත්‍ය ඥානය. ඒතකොට චතුරාර්ය සත්‍ය ඥානය මම ස්වයං බුද්ධියෙන් අවබෝධ කරගන්නේ. බුදු කෙනෙක් ලෞතර බුදු කෙනෙක් වෙනකොට ස්වයං බුද්ධියෙන් අවබෝධ කරගන්නේ. ඒතකොට මේ විදිහේ චතුරාර්ය සත්‍යම මම අවබෝධ කරගන්නේ කියන ස්වයං තීරණය මේ බෝධිචිත්තය. අපේ බෞද්ධ පින්වතුන් බුදුහාමුදුරුවෝ දේශනා කළ මේ චතුරාර්ය සත්‍ය හොඳට දැනගෙන ඉගෙනගෙන මම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ මේ පින චේතනාවටපත් වෙනවා. එතකොට ලෝතර බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ අහගෙන ඒ විදිහට මම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනිමි කියන මේ චේතනාව පහළ වීම අපේ සුත බුද්ධ භාවයටපත් වීම. ඒකට කියනවා සුත බුද්ධත්වයටපත් වීමයි කියලා. තව කෙනෙක් උපදේශ නැතුව තමන් තනියෙන් මේ බෝධි අවබෝධ කරගන්න හිට අහම් බුද්ධෝස්මි මම බුදු වෙනවා නමුත් අනිත් අයට අවබෝධ කරවන්නේ නැහැ කියලා හිතන අය පච්චේක බෝධිසත්ව. ඊය තමන් බුදු වෙනවා අනිත් අයට අවබෝධ කිරීමක් කරන්නේ නැහැ ඒගොල්ලන්ගෙන්. ඒ පච්චේක බෝධිසත්ව. එතකොට මෙතන බුද්ධෝහම් බෝධිස්සාමි මුත්තෝහම් නෝචයිස්සාමි තින්නෝහම් කාරයිස්සාමි සංසාරෝගම් මහබ්බාගෙන තැන්වල මේ බුද්ධෝහං කියන තැන බෝධි චිත්තය තියෙනවා බෝධි උච්චරිත සමග්ගේ ඥානං කරක නිර්වචනය කරනවා. එහෙම චිත්තයක් ඇති වුණ කෙනා කොහොමද බෝධි සත්වයක් වෙන්නේ? බෝධි සත්වයක් වෙන හැටි මෙන්න මෙහෙම දක්වනවා. බෝධිං උච්චති සමග්ගේ ඥානං. තස්මින් සත්වෝති බෝධිසත්වෝ බෝධි කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය මාර්ගඥානයට තස්මින් ඒ චතුරාර්ය සත්‍ය මාර්ගඥානෙහි සත්‍යෝ ආශක්ත වුණු හදවතක් හිතක් ඇතිනම් එයාට කියනවා බෝධිසත්වෝ බෝධිසත්ව කියලා. ඒක චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමේ මේ පිළිබඳව ආශක්ත වෙච්ච නියුක්ත වෙච්ච චිතක් ඇතියද කියනවා බෝධිසත්ව කියලා එක. දැන් අපි දන්නවා බෝධි කියන්නේ මොකද්ද බෝධිසත්ව කියන්නේ මොකක්ද කියලා. මේ විදිහේ බෝධිසත්ව චිත්තයක් ඇතිවෙච්ච බුදුවරු බුදු බුදුව පතන බෝධිසත්වවරු මේ කාරණය සඳහා තමන්ගේ සිත සකස් කරගන්න ඕනේ. තමන්ගේ චෛසිකය සකස් කරගන්න ඕනේ. චිත්ත චෛසික දෙක සෑම තිස්සම අපේ බෞද්ධ පින්නතුන් දන්නවා වෙන් කරන්න බැරුව එකට ආබද්ධව තියෙන දෙකක් කියලා. ඒක උපාද නිරෝධාච ඒකාලම්බන වත්තුක. ඒකට උපදින ඒකට නිරුද්ධ වෙන එකම අරමුණක් ගන්න එකම දෙයක හිතන ලක්ෂණ වලින් යුක්තයි මේ චිත්තචෛසික ධර්ම. දැන් බෝධිසත්වයක් වෙනකොට ඒ බෝධිසත්වවරයා තමන්ගේ මේ බෝධිසත්ව සිත සිතේ ඇති කර ගන්න ඕන සිතට සම්බන්ධ චෛසිකයන් තුනක් ඇති කර ගන්න ඕනේ. සිතේ ඇති කරගන්නත් ඕන නැත්නම් සිතේ අන්තර ඇති කරගන්නත් ඕන. එතකොට සිතේ හා ත්‍රිශිකාංගය කියන මේ දෙකේම මේ බෝධිසත්ව සිත ඇති කර ගැනීමට ක්‍රියා කරන ක්‍රමය මොකද්ද? සිත මේ බෝධිචිත්තේ ස්තන හතරකට වර්ධනය කරන්න ඕන. ත්‍රිශිකය ස්ථා 6කට වර්ධනය කරන්න ඕනේ. එතකොට සිත දැන් බුදුබව පතන චේතනාව ඇතිලා තියෙනවා චතුරාර්ය සත්‍ය මම අවබෝධ කරගන්නවා කියලා අපේ සිතේට ඉල්ලා තියෙනවා. ඒක සම්පූර්ණ කරගන්න මගේ සිත ස්තන හතරකින් සකස් කරගන්න ඕනේ. මගේ චෛසිකයොත් ස්තන හයකින් සකස් කරගන්න ඕනේ. මොනවද මේ ස්තන හතර මොනවද මේ ස්තන හය? සිත පිළිබඳ ස්තන හතරයි, චෛසික ධර්ම පිළිබඳව ස්තන හයයි. සිත පිළිබඳ ස්තන හතර උගන්වනවා උත්තාන උම්මග්ග අවස්ථාන හිතචර්යා කියලා. උත්තාන චිත්ත අධිෂ්ඨානය ඇතික ගන්නවා මම සම්මා සම්බුදු වෙනකම් මගේ මේ උත්සාහය වීරිය අතාරින්නේ නැහැ කියන එක. ඒක වෙනස් කරන්නේ නැහැ කියලා ඒකාග්‍ර අරමුණකට සිත ගේනවා. උම්මග්ග උම්මක කියන්නේ ප්‍රඥාවට. මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග සතර පිළිබඳ මගේ මේ සිතේ ප්‍රඥාව මම තහවුරු කර ගන්න ඕනේ. ඒ හින්දා මම අධික උස්ථානයෙන් යුක්ත වෙන්න ඕනේ. ඒ උස්ථානයෙන් යුක්ත වුණු මගේ සිතේ හැමතිස්සම ප්‍රඥාව මොකක් පිළිබඳ ප්‍රඥාවද? දුක්ඛ සත්‍ය ඥානය අවබෝධ කරගැනීමේ ප්‍රඥාව. සමුදය සත්‍ය අවබෝධ කරගැනීමේ ප්‍රඥාව. නිරෝධ සත්‍ය අවබෝධ කරගැනීමේ ප්‍රඥාව. නිරෝධගාමිනී ප්‍රතිපදාව අවබෝධ කරගැනීමේ ප්‍රඥාව. කියන මේ සතරාකාර ප්‍රඥාව මගේ සිතේ තහවුරුව එක පදනමක් වෙන්න ඕනේ. දැන් උත්සාහයක් තියෙනවා. දැන් ප්‍රඥාව තියෙනවා චතුරාර්ය සත්‍ය පිළිබඳ අරමුණ විඳින්න නැතුව. චතුරාර්ය සත්‍ය පිළිබඳ ප්‍රඥාවන තත්වයක අදිෂ්ඨානයක් දැන් සිතේ තියෙනවා. ඊළඟට අවත්තාන අවත්තාන කියලා කියන්නේ අදිෂ්ඨානය. එක ශනියක් පසුබැටෙන්නේ. එක ශනියක් මම මේක අප්‍රමාණ කරන්නේ. අදිෂ්ඨානයෙන් යනවා නොනවතී නොනවතී නොනවතී නොනවතී අදිෂ්ඨානයෙන් ඉදිරියට යනවා. එතකොට අදිෂ්ඨානය තුන්වෙනි තලය. පළවෙනි තලයේ උත්සාහය දෙවිතලය සසවාහත්ය පිළිබඳ ප්‍රඥාවත්ිත තුන්වන් එතකොට මේ දෙක එක ක්ෂණයක්වත් ඉවත් කරගන්න නැතුව නරෙන්න දෙන්න නැතුව අලුත් කර කර දිනු කර කර දිනු කර කර යන අදිෂ්ඨානය පසුම බසින බව කියන මේ අදිෂ්ඨානය. ඒ අදිෂ්ඨානය තතු ඊළඟට හතරවෙනි චිත්තතලය හිතචර්යාව. මම මේ 54න් මගේ සිත මට බොහොම හිතකාමයි. මගේ මේ සිත සකල දුක්ඛ සත්‍යයන් දුකින් මුදවා ගැනීම පිණිස හිතකාරී. එතකොට තමන් හිතකාරී පදනමක ඉන්නවා මේ මගේ අදිෂ්ඨානය මට හිතකාරී. මේ මගේ ප්‍රඥාව මට හිතකාරී. මේ මගේ අදිෂ්ඨානය මට හිතකාරී. මේ මගේ හිතචර්යාව මට හිතකාරී. එතකොට මේ හිතචර්යාව මෛත්‍රිය. මම මට මෛත්‍රිය වෙමි. එතකොට තමන් තෝ මෛත්‍රී හිතක් ඇති වෙන්න ඕනේ. අවිස්ථානිය තියෙනවා. ඒක සම්ම චතුරාර්ය පිළිබඳ ප්‍රඥාව යොමු වෙනවා. ඒ පිළිබඳ ප්‍රසන්න වශයෙන් අවිස්ථානිය තියෙනවා. ඒකම මෛත්‍රියෙන් යුක්ත වෙනවා. මෛත්‍රී සිතකින් සමන්විත වෙනවා. මේ මෛත්‍රී සිත හිපචර්යාව දෙආකාරයි. අත්පචර්යා පරහිපචර්යා කියලා. අත්පචර්යා කියලා කියන්නේ තමන් පිළිබඳ හිතවත් වීම. පරහිපචර්යා කියලා කියන්නේ දුකින් පෙරෙන අනික් සත්‍යයන් පිළිබඳ හිතවත්කම. මෙන්න මේ චර්යාව උඩ තමයි පසේ බුදුරු ලෝතරා බුදු දෙන්න වෙන් වෙන්නේ. අර්ථචර්යාවයි පරත්චර්යාවයි දෙකම එකට හිතචර්යාවෙන් පවත්වනාය තමයි සම්මා සම්බුදු වෙන්නේ. අර්ථචර්යාව පමණක් තිබ පරත්චර්යාව නැතුව පුරණාය තමයි පච්චේක සම්බුද්ධ වෙන්නේ. එතකොට අපි දැන් දන්නවා ලෝතරා බුදු වෙන්නේ කොහොමද පසේ බුදු වෙන්නේ කොහොමද කියලා හිත මේ දෙන්නටම තියෙන්න ඕනේ සිතේ තන හතරක් ඒ තන හතර මොකද්ද උත්තාන මග්ග අවස්ථාන හිතකරියා කියන මේ තන හතර දැන් මේ තලයන්ගේ පිහිටපු සිත සිතේ විලි චෛසික මගින් ක්‍රියාත්මක කරන්න හය ආකාරයකින් හය ආකාරයකින් ක්‍රියාත්මක කරන්න ඕනේ ඒ ආකාර හය පළවෙනි එක නෙක්ඛම්ම තමන් තමන් තමන් තමන් බැඳී බැඳී සංසාරයෙන් පුරුදු කරලා තියෙන මේ කාම්‍ය වස්තුන් වලින් නික්මීම මේ බුදුවට යෑම පිණිස එතකොට නිෂ්කාම්‍ය භාවයටපත් වීම මගේ මේ බුද්ධ භාවය ලබා ගැනීමේ බෝධිචිත්ත තන හතරට හානියක් නොවන පිණිස මගේ චේතනාවෝ කාම්‍ය චේතනාවෝ හිතන්න එපා ඒක නිෂ්කාම්‍ය වෙලා යන්න. ඊළඟට නිෂ්කාම්‍ය භාවයෙන් යුක්ත වෙච්ච මේ මගේ හිත නිෂ්කාම්‍ය භාව නිසා බොහොම ප්‍රවිවේකයකට සාන්තියකට නිවීමකටපත් වෙනවා. එහෙනම් මගේ හිත බොහොම ප්‍රවිවේකයකටපත් වෙන්න. ප්‍රවිවේක හිතක් ඇති මත දැන් කාම්‍ය භාවයෙන් ඉවත් වෙනකොට හිත ප්‍රවිවේක වෙනකොට මේ තියෙන වස්තු සම්පතකදී දෙන්න පුළුවන්. ලෝභ නැතුව ඒ හින්දා මට අලෝභ සිතිවිලි ඇති වෙන්න. දාන පාරමී ආරම්භ කරනවා. මට අලෝභ සිතිවිලි ඇති වෙන්න. ඒ වගේම මට මොනම කරුණක් පිළිබඳවත් සිතීම් ඇති වෙන්න එපා. ඒ හින්දා මට තව කෙනෙකුට මගෙන් හිංසාවක් කොහොමවත් වෙන හිතිවිලි ඇති වෙන්න එපා. ඒක සීලවන්ත වීම. දෙන්න සීලය ඇති වෙන්න ඕනේ. අදෝෂ චේතනාව දිනු වෙනවා. ඊළඟට මට මේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ මාර්ග සත්‍ය මේ හතර මිසක්ක මේ හතරේ අවබෝධ ප්‍රඥාව මිසක්ක ලෞකික ලෝකයේ පිළිබඳ මට කිසිම ඥානයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ලෞකික පදාර්ථ පිළිබඳව තියෙන මේ මිත්‍යාව දුරු කරලා දුරු කරලා හිට චතුරාර්ය සත්‍යයෙන් පැහැදිලිව පේන සම්‍යක් මාර්ගයට යෑම අමෝහ චේතනාවයි. දුරට මට අමෝහ චේතනා පහළ වෙන්න මෝහ චේතනා පහළ වෙන්න එපා කියලා හිත එයා තමන්ගේ හිත පරිස්සම් කරගන්නවා. ඒ අමෝහේ පරිස්සම් කරගෙන හිට ඊළඟට මෙයා මේ කරන උත්සාහය දිගටම කරන්නේ මොකක් වෙනසද? සසරෙන් මිදීම පිණිස සක්ක වෙන කිසි ලාභයක් ලබා ගැනීම පිණිස නෙමෙයි. සසරින් මිදීමේ චේතනාව පමණයි මගේ මේ චිත්ත චෛසික දෙකේම ඒකාබද්ධ අරමුණ චේතනාව. ඒකට කියනවා නිස්සරණ කියලා හිත. එතකොට සිත තන හතරකට ගේනවා මුක්කාන උම්මක්කා වත්තන එතගරියා කියලා. චෛසිකයෝ තන හයකට ගේනවා නිස්කාම්‍ය පරිවේක අලෝභ අදෝස අමෝහ නිස්සරණ කියලා. මෙන්න මේ 10 සිතේ සාංශිකයන්හි මේක වර්ධනය කරගෙන වර්ධනය කරගෙන යෑම තමයි පළමුවෙන්ම බෝධිසත්වරේ කරන්නේ. මම බුදු වෙන්න ඕනේ කියලා මේ ක්‍රියාව අනන්ත පරිමාණ කාලයක් තිස්සේ මම ප්‍රනිධානයෙන් කරගෙන කරගෙන කරගෙන යනවා. එහෙම කරගෙන කරගෙන ගිහිල්ලා හිට ඊට පස්සේ වාචිකව මහත් ප්‍රනිධානයනොත් කරනවා. එහෙමත් කරගෙන කරගෙන ගිහිල්ලා හිට දැන් කොම්පෙට්ට මේ අදිස්ථාන පරිපූර්ණ වෙනකොට දැන් තමන් ක්‍රියාත්මක වෙනවා ඕපන්ව. මේට වඩා ප්‍රසිද්ධ විදියට. මොකද මේ ඕපන්ව ක්‍රියාත්මක වෙන එක. අර උත්හාන චිත්තතලය වීර්ය චිත්තතලය බවට පත් වෙනවා. ඒක පාරමිතාවක් ලෙස පුරාගෙන පුරාගෙන පුරාගෙන යනවා. ඒක වීර්ය පාරමිතාව වෙනවා. ඊළඟට උන්මග්ග ප්‍රඥා තලය ප්‍රඥා පාරමිතාව වශයෙන් දිනු වෙලා පුරාගෙන පුරාගෙන යනවා. අවස්ථාන කියන අදිෂ්ඨානය අදිෂ්ඨාන පාරමිතාවක් වශයෙන් දිගටම පුරන්න පටන් ගන්නවා. හිතචර්යා මෛත්‍රිය මෛත්‍රී පාරමිතාවක් වශයෙන් දිගටම පුරනවා. නිෂ්කාම්‍ය සයිසිතය මෙක්ඛම් පාරමිතාව වශයෙන් දිගටම සම්පූර්ණ කරනවා. පයිවේක සයිසිකය ශාන්ති පාරමිතාව වශයෙන් දිගටම ප්‍රගුණ වෙනවා. අලෝභ චෛසිකය දාන පාරමිතාව වශයෙන් කරගෙන යනවා දිගටම. අදෝස චෛතසිකය සීල පාරමිතාව වශයෙන් කරගෙන යනවා. අමහ චෛතසිකය සත්‍ය පාරමිතාව වශයෙන් දිගටම කරගෙන යනවා. නිස්සරණය උපේක්ෂා පාරමිතාව වශයෙන් දිගටම කරගෙන යනවා. දැන් එතකොට උත්තානොබ්බන්ත වත්තාන ක්‍රියා කියන මේ චෛසික තන හතර. චිත්ත තන හතර. නිස්කාම්‍ය පරිවේක අලෝභ දෝස සමූහ නිස්සරණ කියන චෛසික තන 6. දැන් මොහු කුරා ගිහින් සම්පූර්ණ වෙලා හිට ඵලයක් බවට පත් වෙලා තියෙනවා 10ක් දිලි 10ක් මොනවද ඒ අවිස්ථාන වීර්ය පාරමිතා ප්‍රඥා පාරමිතා අවිස්ථාන පාරමිතා මෛත්‍රී පාරමිතා නික්කම් පාරමිතා ශාන්ති පාරමිතා දාන පාරමිතා සීල පාරමිතා සත්‍ය පාරමිතා උපේක්ෂා පාරමිතා කියන මේ දස පාරමී ධර්මයන් තපිරෙනවා. මේ දස පාරමී ධර්ම වට සම්පූර්ණාට පස්සේ ඒක පාරමී උපපාරමී පරමත්ත පාරමී වශයෙන් සමතනිසත් පාරමී වශයෙන් පුරනවා. ඒ සමතුලිතසත් පාරමී වශයෙන් පුරලා හිට ඊට පස්සේ මොකද කරන්නේ? මේ සමතුලිතසත් පාරමී ධර්මයන්හි තවත් දෙයක් කරනවා. පාරමී, උපපාරමී, පරමත්ත පාරමී කියන මේ තුන අතරින් මේ පාරමී කියන කොටස ලෝකප්පචර්යාව පිණිස ක්‍රියා කිරීම. සසර දුකින් කරන සත්‍යයන් සත්‍යෙන් මුදවා ගැනීමේ චේතනාවෙන් සමන්විත වීමයි. උපපාරමී කියන එක සියලු පදාර්ථයන් පිළිබඳව නාම රූපාදී පදාර්ථයන් පිළිබඳ ඥානය ඇති කරගන්න ඥායත්ත පාරමී බවට පත් වෙනවා. ඊළඟට පරමත්ත පාරමී කියන එක පරමාර්ථය නිර්වාණය අවබෝධ කරගන්න බුදු වීම හින්දා පරමත්ත පාරමී කියන එක ඊළඟට පරිවර්තනය වෙනවා බෝධත්ත චර්යාව කියන චර්යාවට. එතකොට පාරමී, වපාරමී, පරමත්ත පාරමී තුන දැන් සංකීර්තව වැඩෙනවා ලෝකප්පචර්යා ඥායප්පචර්යා බෝධප්පචර්යා කියන මේ චර්යා ධර්ම තුනක් වශයෙන් දැන් හිතේ එක්සාස වෙනවා. එහෙනම් එක්සාස වුණාට පස්සේ එතනින් චුත වෙලා හිට තවසා දිවි ලෝකෙට ගිහිල්ලා ඒ දිවි ලෝකෙන් ඉන්න තරම් ඉඳලා හිට දේව ආරාධන ලැබුණා මේ ලෝකෙට ඇවිදින්. ඉපදිනච්ච පළවෙනි උපද්දිමේ උතුරු දිගේ බලා කරන මේ චර්යා තුන කියනවා. ලෝකප්පචර්යාව කියන අග්ගෝහමස්මි ලෝකස්ස ඥායප්පචර්යාව කියන ජෙට්ටෝහමස්මි ලෝකස්ස බෝධප්පචර්යාව කියන සෙට්ටෝහමස්මි ලෝකස්ස කියලා හිත. මේ විදිහට කියලා තමයි ඉතින් අපේ බෝධිසත්ව කෙනෙක් අවිදෙන් හිත බුදුබවට පත් වෙන්නේ. මම කොයිතරම් අමාරු වැඩක්ද? මේ අමාරු මාර්ගය අවිලයිට මේ බුදු වෙන එක තමයි මේ ලෝකේ තියෙන පරම සෝය. එතකොට ප්‍රඥාධික බුදුරෝ ඉන්නවා, සද්ධාධික බුදුරෝ ඉන්නවා, වීර්යාධික බුදුරෝ ඉන්නවා. මේ අය සෝසාසංක කල්පලක්ෂයක් පෙරම් පුරනවා. අටාසංක කල්පලක්ෂය පෙරම් පුරන අය ඉන්නවා. සාරාසංක කල්පලක්ෂය පෙරම් පුරන අය ඉන්නවා. ගෞතම බුදුහාමුදුරුවෝ සාරාසංක කල්පලක්ෂයක් පෙරම් පෙරුවා. මේ විදිහටයි බුදු කෙනෙක් අපට පහළ වෙන්නේ. මේ බුදු කෙනෙක්ගේ පහළ වීම මේ නිසා මේ ලෝකේ ඉතාමත්ම දුර්ලභ අතිශ්‍රේෂ්ඨම කාරණය. එහෙනම් බුදුහාමුදුරුවෝ කියනවා ඉනස්සකෝ භික්කවේ ඒක පුද්ගලස්ස පාතුභාවෝ දුර්ලභෝ ලෝකස්මින් කියලා. මේ විදිහේ ශ්‍රේෂ්ඨ පුද්ගලයක් මේ ලෝකේ පහළ වෙන ඉතාමත්ම දුර්ලභයි. මේ දුර්ලභ සම්පත්තිය ලැබීම සුඛෝ බුද්ධානං උපාදෝ මේ සම්පත්තිය ලැබීමේ බුදුරු පහළ වීම තමයි පරම සුවය කියලා හිත අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඊළඟට සුඛා සබ්ධම්ම දේශනා කියන දෙවෙනි පදේ ගැන අපි කල්පනා කරමු. සබ්ධම්ම දේශනා. ධම්ම දේශනා කියලා කියන්නේ සත්‍ය ප්‍රකාශ කිරීම. ධම්ම කියන වචනේ අර්ථ ගොඩාක් තියෙනවා. එතකොට සබ්ධම්ම බවටපත් වෙන්නේ සත්‍ය ප්‍රකාශනය. එතකොට සෝබනෝ ධම්මා සබ්ධම්මෝ ශෝභන පවිත්‍ර නිවැරදි ත්‍රිසිදු ධර්මයට කියනවා සද්ධර්මය කියලා හිත. සතංවා බුද්ධානං සත්පුරුෂානං ධම්මානං සද්ධම්මෝ. සත්‍ය වශයෙන් කතා කරනවා නම් බුදු රජාණන් වහන්සේ කෙනෙක් වෙච්ච මේ විදිහ අමාරුවෙන් සම්මා සම්බුදු වෙච්ච කෙනෙක් විසින් මේ පැහැදිලි කරන ධර්මය තමයි සද්ධර්මය. අනික් අය වාගේ නෙමෙයි. ඒ හින්දා බුදු කෙනෙක් මේ විදිහ දුෂ්කරව බුදු වෙලා හිට ඒ තමන් විසින් අවබෝධ කරගත්ත මේ ධර්මයේ ප්‍රකාශ කරනවා නම් ඒක තමයි සද්ධර්මය කියලා හිත මෙහි විස්තර කරනවා. ඒසර බුදුවරු බණ කියනකොට බණ කියනවා අවිෂ්ඨානය තුළ ධම්මාදිඨාන ධර්ම දේශනා කරනවා. ඒ වගේම ධම්මාදිෂ්ඨාන පුද්ගල ධර්ම දේශනා කරනවා. පුත්‍රාදිෂ්ඨාන පුද්ගල දේශනා කරනවා. පුත්‍රාදිෂ්ඨාන ධර්ම දේශනා කරනවා. මේ මේ ආකාර වශයෙන් බුදුහාමුදුරුවෝ තමන් දේශනා කරන ධර්මයේ අදිෂ්ඨාන හතරකට වෙන් කරලා දේශනා කරනවා. අදිෂ්ඨාන හතරට දේශනා කරන මේ ධර්මයේ සාරාංශක කල්පනාස්තය පෙරම් පුරණ අවබෝධ කරගත්ත බුද්ධ ඥානයෙන් ඉඳගෙන කරන ලබන දේශනා. මේ නිසා මේ දේශනාවල් සත්‍යම්මයි. සුඛා සත්‍යම්මයි. බොහොම සපයි බුදුරංග මේ ධර්මය ලැබීම. සුකෝ බුද්ධානං උත්පාදෝ සුඛා සද්ධම්ම දේශනා. ඒ සද්ධර්මයේ දේශනා කරපු හිඳයි අපි අවබෝධ කරන්නේ. මහණෙනි මේ නාමය මේ රූපය. මේ නාමය චිත්තය චෛසිකය දෙආකාරයි. මේ චිත්තයිසික වේදනාය සංඥාය සංකාර විඥානය පතර ආකාරයි. මේ රූපය 28 ආකාරයි. මේ රූපය බෙදාන බෙදානට බෞද්ධ කිව්වොත් බෙදාන බෙදාන ගියාම පරම සුද්ධාෂ්ටක රූප කලාපේ දක්වා බෙදනවා. පඨවි ආපතේජ වාය වර්ණගම් රසෝජා. මේවා බෙදා බෙදලා වෙන් කරනකොට ශුන්‍යතෝ ලෝකං අවික්කප්පු හරයක් නැහැ. පදාර්ථයක් නැහැ. ශක්ති මාත්‍ර විතරයි භෞතික පත්තරට. ඊළඟට මේ චිත්තයොත් බෙදාන බෙදාන බෙදාන බෙදාන කියලා අන්තිමට ගන්නකොට මේ චිත්තයොත් හැමතිස්සෙම තියෙන්නේ එකකට ගැප්පක් වෙච්ච ප්‍රත්‍යශක්තියෙන් මිසක් තනි සත්‍යයෙන් තින් දෙයක් නැහැ. මේ නිසා අවිජ්ජාව පත්‍ය සංඛාර අවිජ්ජාව සංස්කාරෙන් ප්‍රත්‍යවෙච්ච හින්දා එක තියෙන්නේ. සංඛාරයේ ප්‍රත්‍යවෙච්ච හින්දා විඥානය තියෙන්නේ. විඥානයේ ප්‍රත්‍යවෙච්ච හින්දා නාම රූප තියෙන්නේ. ඒ හින්දා මේ අපට තියෙනවා කියලා තේරෙන්නේ ඔක්කොගෙම ඇතුලේ අන්තර්ක්‍රියාව තියෙන මේ එක දෙක ප්‍රත්‍ය වීම හේතු වීම ඒක උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිකහ පඤ්ඤාතත්තම් පඤ්ඤායති උපදිනවා වගේ පේනවා තියෙනවා වගේ පේනවා නමුත් හැමතිස්සෙම වෙන්නේ මොකද්ද තීන තත්ත්වය තව තත්ත්වයට පෙරලි පෙරලි පෙරලි පෙරලි යන අනිත්‍ය ස්වභාවය. ඒ අනිත්‍ය ස්වභාවය තුළ පීරණ සංකර සම්පා විපරණාම කියන දුක්ඛ ස්වභාවය. ඒ දුක්ඛ ස්වභාවය තුළ එතකොට පීරණ සංකතය සම්පාප විපරණාම කියන මේ දේවල් තියෙන්නේ. ඒ හින්දා මේ ලෝකේ සියල්ල අනිත්‍යයි මේවා ඔක්කොම දුක්ඛයි. පීරණ සංකත සම්පා විපරණාම නිසා මේවා ඔක්කොම දුක්ඛයි. දුක කියන්නේ පිළිකුල් සහගතයි කියන්නේ නිතරුයි. මේ සකල ලෝකයම. ඒ හින්දා මේ නාම රූප සංඛ්‍යාතමේ සංසාර ජීවිතය බොහොම නිතර බොහොම දුක්ඛ ස්වභාවයක් කියලා බුදුහාමුදුරුවෝ ඒක දාර්ශනිකව පැහැදිලි කරනවා අපට. සුඛාපත් ධම්ම දේශනා. ඒ දපහදිලි කරපු ධර්මය අනුව අපි හික්මිලා හිත අපි එයින් හුඟක් ලොකු ප්‍රතිඵලයක් ලබනවා. මොකක්ද ලබන ප්‍රතිඵලය? සීලය, සමාධිය, ප්‍රඥාව. ප්‍රඥාව අපි සත්‍යවිසුද්ධියෙන් සුද්ධ කළා නාමහං දර්ශනා ඥාණයෙන් තවන්නත කරලා හිතේ අනුලෝම ඥාණයෙන් සෝතාපන්න මාර්ගයට ඥාමයටපත් වෙලා එතන සකදාගාමී අනාගාමී අරහත් වෙලා ඒක සංසාර දුකින් අපි නිදහස් වෙනවා. කවුද මේක කියලා දුන්නේ? අර බුදු වෙච්ච බුදුහාමුදුරුව සුකෝ බුද්ධනං උපාදෝ. ඒ බුදුහාමගේ ධර්මය තමයි අපට සසරින් මිදී නිවනට යන්න හේතුුනේ සුඛා සද්ධම්ම දේතනා. මාන්දපේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ කොයිතරම් අපට හිත කරුණාද සපවත් වුණාද කියලා හිතා. එතකොට මේ විදිහේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා හිටු සුඛා සංගස්ස සමග්ගී සංඝයාගේ සමගිය හොඳයි කියනවා. සංඝයා කියලා මෙතන කියන්නේ කවුද? කර්ම පහකින් සමන්විත වෙච්ච කෙනෙක්. මොනවද? අදිෂ්ඨාන සංඝ භාවය. අර බුදු වෙන්ටත් මුලින්ම ආරම්භ කළේ අදිෂ්ඨානයනේ. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය මම අවිෂ්ඨාන කලානේ අවබෝධ කරගන්නට. ඒ අවබෝධ කර බුදුන්ගේ ඒ මාර්ගෙම ගිහිලා හිට පිවිසලා හිට මමත් මේ බුදුහාරව අවබෝධ කරපු චතුරාර්ය අවබෝධ කරගන්නේ කියන අවිෂ්ඨානයෙන් සමන්විතව ඒකටම බහිනාය. ඒ හරියට කියන අවිෂ්ඨාන සංග කියලා. එතකොට මහාන කරනකොට හැම කෙනෙක්ම අවිෂ්ඨාන සංගභාවය පිළිටවනවා. සබ්බ දුක්ඛ නිස්සාරණිබ්බාන සත්‍ය කරණත්තා ඉමං පාසාවං ගහත්වා පබ්බජිස්සාමි කියලා. සබ්බ දුක්ඛ නිස්සාරණ දුක්ඛ සත්‍ය අවබෝධ කර ගැනීමටත් දුකට හේතු වන තෘෂ්ණාවෙන් නික්මීමටත් නිබ්බාන නිර්වාණය සත්‍ය කරණත්තාය අවබෝධ කර ගැනීමටත් එතකොට දුක්ඛ සමුදය ප්‍රහාණය කරන්නට නිර්වාණ මාර්ග අවබෝධ කරගන්න කියන මේක තුරාසත්‍ය අධිෂ්ඨානයේ පිටවල තමයි හැම කෙනෙක්ම මහාන කරන්නේ. ඒ හින්දා සංඝ භාවයට එනකොට මුලින්ම තියෙන ප්‍රථම ලක්ෂණය තමයි චතුරාර්ය සත්‍ය පිළිබඳ අදිෂ්ඨානය. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියන පරම අදිෂ්ඨානය. ඒකේ පිහිටුවල තමයි බුදුහාමුදුරුවෝ බුදු වුණත්, බුදුහාමුදුරුවෝ තේරෙත හතන් වහන්සේලා මහාන වුණත්, එදා ඉඳන් අද වෙනකන් හැම කෙනෙක්ම මහාන වෙන්නේ, මහාන පින්කම් වලට ගියාම පේනවා සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය ඉමං කාසමන් දත්තා පබ්බදිස්සාමි කියලා කියන්නේ මේක අනන්තවත් අපේ පින්නතුන්ට අහනවා. මේක තමයි අදිෂ්ඨාන සංගභාවයේ පිහිටීම. මේ අදිෂ්ඨාන සංගභාවයේ පිහිටවම මේ හාමුදුරුවරු මේ අදිෂ්ඨානයේ බිඳින් නැතුව ඒකෙම ඉන්න එක තමයි සංඝ සාමග්ගිය. මේ අදිෂ්ඨානයේ බිඳගෙන වෙන වෙනම කරන එක සංඝ සාමග්ගියක් නෙමෙයි. ඒ වගේම මේ අදිෂ්ඨාන සංගභාවයේ තියෙන කෙනා සම්පූර්ණයෙන්ම ලිංග සංගභාවයටපත් වෙන්න ඕනේ. ලිංග කියලා කියන්නේ හඳුනාගැනීමේ ලක්ෂණයනේ. මේ මොය යන වර්ථ කරුණු යෙලිගුණම් කියලා දස්පංගරාවත් උගන්වනවානේ. මොකද්ද මේ හඳුනාගැනීමේ ලක්ෂණය? ශරීරයට පීඩා දෙන ශරීරය ජරා කරන ඕපන් දේවල් ඉවත් කරනවා. කිසකෙස් කපලා විසි කරලා දානවා. එතකොට ඒ විදිහට හිස මුඩු කරලා හිටයි. තමන් බොහොම පවිත්‍ර කෙනෙක් බවට පත් වෙනවා. පවිත්‍ර කෙනෙක් වෙලා හිට සියලුම බුදුවරුන්ට බුදු වෙනකොට සාම්පති බ්‍රහ්මයාවසෙන් ගෙනලා පූජා කරන මේ අත්පිරිකර. අරගෙන ලෝතුරා බුදුහාමුදුර බුදු වෙන්නේ බෝධිසත්වයෝ. ඒ අටපිරිකර තමයි බුදුහාමුදුර ඉපෙන්දන් අගසව්වරුන්ගේ නම් මේ හැම කෙනාටම දුන්නේ. ඒ අටපිරිකර දරාගෙන තමයි මේ අපේ හාමුදුරුවෝ ඔක්කොම බුදුහරන් ඉඳන් අද වෙනකම් මහරුන්නේ. මේ නිසා මේ මහානකම පාත්තන්නේ අටපිරිකර දරා ගන්නවා. ඒක පොරව ගන්නවා. දැන් මෙයා සංඝයා වහන්සේ කෙනෙක් කියලා හඳුනා ගන්නවා. ඒක තමයි ලිංග සංඝ භාවයයි කියලා. ශාසනාන්තර්ධානය දක්වා මේ ලිංග සංඝ භාවය එතන ආරක්ෂා වෙන්න ඕනේ. මේ ලිංග සංඝ භාවය කියන්නේ මේ අත්පිරිකර නිකන් එහෙම මෙහෙ කරන්නේ නැතුව, විෂ කරන්නේ නැතුව, ධර්මයට මිනියට අනුව පාවිච්චි කරන්නේ නැතුව, ධර්මයට අනුව මහල ගන්න නැතුව, හිතුව හිතුව විදිහට වෙනස් කරන්න ගියොත් එක සොයට් එකක් වගේ අඳින්න ගියොත් කොච්චර වරද? මේස් බැනීමක් වගේ දාන්න ගියොත් කොච්චර වරද? ඒ විදිහේ කරන්නේ නැතුව ඒක නිසි විදිහට ධර්මයට විනයානුකූලව පවත්වා ගැනීම තමයි එතන සංඝ සාමග්ගිය. එතකොට ඒ විදිහට තමන් විසින් තමන් පිළිබඳ අදිෂ්ඨානීය සාමග්‍රී වෙන්න ඕනේ. ලිංග සාසනීය සාමග්‍රී වෙන්න ඕනේ. අදිෂ්ඨාන ලිංග වාග්ම තමයි සීලෙහි සාමග්‍රී වෙන්න ඕනේ. ශ්‍රාවණේර සීලිය පුරුණ උපසම්පන්න සීල කෙනෙක් වෙන්න ඕනේ. උපසම්පන්න වෙච්ච සීල කෙනා ඒ උපසම්පදා සීලෙහි තමන් සීලයෙන් සීලයෙන් සාමග්‍රී වෙන්න ඕනේ. ඒ සීලය පටහැනි වෙන්න හොඳ නැහැ. ඒ සීලෙට විරුද්ධ වෙන්න හොඳ නැහැ. ඒ සීලය කඩන්න හොඳ නැහැ. ඒ සීලය බිඳින්න හොඳ නැහැ. ඒ සීලය නසාද අසංවර කෙනෙක් වෙන්න හොඳ නැහැ. ඒ සීලය තුරම තමන් සාමග්‍රී වෙන්න ඕනේ. ඒකයි තමයි සංඝ සාමග්‍රී භාවය, සීල සංඝ සාමග්‍රිය. ඊළඟම අදිස්ත්‍යන සංඝ භාව, ලිංග සංඝ භාව, සීල සංඝ භාව වගේම සමාධි සංඝ භාවයක් රකින්නවා. සමාධිය දෙආකාරයිනේ. සමත සමාධි, විපස්සනා සමාධි කියලා. මේ නිසා සියලු භික්ෂුන් වහන්සේලා වහන්සේ සමාධි සංඝ භාවයේ අනුයුක්ත වෙන්න ඕනේ. මගේ මේ මහානකම කාමච්ඡන්ද ව්‍යාපාද ත්‍රිමිද්ද උද්ධච්ච කුක්කුච්ච නීවරණ කියන පංච නීවරණ නැති කරලා හිත විතක්ක ਵਿਚාර පිහිසුක එකපාගෙන මේ ධ්‍යාන සොය ලබා ගැනීම පිණිසයි දෙනින්ද සමතයෙන් පිටපණින්න හොඳ නැහැ ඒ සමතය තුළට පිවිසෙන්න ඕනේ ඊළඟට මේ ලෝකයේ පිළිබඳ සියලුම අනිත් දුක්ඛනාත්ම ලක්ෂණ අවබෝධ කරගෙන මම එහෙමකින් සත්‍වවිසුද්ධීන් වලටපත් වෙනවා. එහෙමකින්ම මහා විදර්ශනා ඥාන පහල කරගෙන එහෙමකින්ම අනුලෝමඥානයේ නික්මලා ගෝත්‍ර භූෂිතර ගිහින් ගෝත්‍ර භූෂිතෙන් මත්හි මං සෝවාන් සකදාගම නාගාමී අරහත් කෙනෙක් විදර්ශනා පහල ලබන්න ඕනේ. ඒකට කියනවා සමාධි සංඝ භාවය කියලා. එතකොට අදිත්‍යා සංඝ භාවය, ලිංග සංඝ භාවය, සීල සංඝ භාවය, සමාධි සංඝ භාවය. ඊළඟට ප්‍රඥා සංඝ භාවය. ප්‍රඥාකණ්ඩ භාවය කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කළ ධර්මය පරිත්‍යාප්ති වශයෙන් අවබෝධ කරගන්න ඕනේ. පරිත්‍යාප්තියෙන් ධර්මය අවබෝධ කළ ධර්මඥානය දිනු කරගන්න ඕනේ. ඒ පරිත්‍යාප්තියෙන් අවබෝධ කරගත් ධර්මයේ තමන් හික්මලා ප්‍රතිපත්තිගත වෙන්න ඕනේ. පරිත්‍යාප්තියෙන් ප්‍රතිපත්තියෙන් යුක්ත අපි ඒ ධර්මය ප්‍රතිවේද කරගන්න ඕනේ. ඒ කියන්නේ සෝවාන්, සකදාගාම, නාගාම, අරහත් වෙන කමන්නේ ප්‍රතිවේදී ගෙනියන්න ඕනේ. අන්න එතන අපේ හිත සාමග්‍රී කර කරගන්න තමයි සංඝ සාමග්‍රී. එතකොට බොහොම ලොකු වැඩකීමක් මේ සංඝ සාමග්‍රී කියන වචනේ තියෙනවා. මේක කියන්නේ නැතුව මේ සංඝයා වන්දන රණ්ඩු කර ගන්නතු ඉන්නේ විතරයි කියලා හිතාගත්තොත් ඒක වැරදියි. බුදුහාමුදුරුවෝ මොකද රණ්ඩු කරන තැන්වලත් සාමග්‍රිය හොඳයි කියලා කියලා තියෙන හින්දා ඔක්කොම හිතන එච්චර තමයි මේ සංඝ සාමග්‍රිය කරන්නේ. ඊට වඩා ගැඹුරුයි සංඝ සාමග්‍රිය. ඒතකොට මේ විදිහේ සංඝ සාමග්‍රිය ප්‍රේම තිස්සෙම මහාන ප්‍රවිද්ධන් තුළ පවතින්න ඕනේ. ද මහාන ප්‍රවෘත්තන්ට කල නොහැකි දේවල් ගොඩාක් තියෙනවා. ඒවා මම විස්තර කරන්නේ නැහැ. වර්තමාන කාලෙදී ඒවා අපි නොකළ යුතු දේ නොකර ඉන්න ඕනේ. කළ යුතු දේ කරන්න ඕනේ. මේ විදිහට අපි සංඝ සාමග්‍රිය හොඳට ෆ්‍රෙක් ගන්න ඕනේ, පරිස්සම් කර ගන්න ඕනේ, දිනු කර ගන්න ඕනේ. මේ සංඝ සාමග්‍රිය දිනු කර ගන්නා වගේම සංඝයා අතර ධර්ම කියලා එකක් තියෙනවා, විනය කියලා එකක් තියෙනවා. ධර්මයෙන් ධර්මානුභෝමිකව ඉන්න ඕනේ. එන්න මහා සංඝයා වහන්සේ තමයි ධර්මයක් වෙන්න ඕනේ. තමන් වහන්සේගේ ජීවිතය ධම්මානුලෝමිකව පවත්වන්න ඕන. ධම්ම ධම්මානුලෝමක වෙන්න ඕන. ඒවගම මහසංඝයා වහන්සේට බුදුහාරව පනවපු විනය පිටකයක් තියෙනවා. ඒ හින්දා විනය වෙන්න ඕන භික්ෂුන් වහන්සේගේ. භික්ෂුන්ගේ සෑම ක්‍රියාවක්ම විනයානුලෝම වෙන්න ඕන. විනයට අනුලෝමව තියෙන්න ඕන. ඔය විනය වීම අනුලෝම වීම කියන මේ දෙක උඩ තමයි හැමතිස්සෙම අතීතේ හාමුදුරුවෝ ගැටලා තියෙන, හඬු වෙලා තියෙන්නේ, සංඛ්‍යා බෙද කරලා තියෙන්නේ. දේවදත්ත විසින් සංඝයා ભેද කළේ විනය විනයානුරමකම කඩලා දසවස්තුව වික්ෂුන්ට ගෙනලා හිට වික්ෂුන් වහන්සේලාට අර දේවදත්ත ගෙනාවනේ වර වගේක් ඉල්ලගෙන බුදුහාර ප්‍රතික්ෂේප කළානේ. ඒ අතවරය වාගේ දේවල් ගෙනාවේ මොකටද මේ විනය කඩන්න. විනය කරලා හිට විනයානුරමකම කඩන්න. විනයයි විනයානුරමකමයි කරලා හිට තමන් විසින් ත්‍රිසක් හරියට අත්වන් ඩොක්ටර් බහැලා ගියා දේවදත්ත. ඒක තමයි ප්‍රසිද්ධම විනය විනාශ කිරීමේ සංඝ ભેදය. ඒ හින්දා විනය විනාශ කිරීමේ සංඝ ભેදයට වැටෙන්නත් හොඳ නෑ ධර්ම විනාශ කිරීමේ සංඝ ભેදයට වැටෙන්නත් හොඳ නෑ. ඒකට විනය විනාශ කිරීමේ සංඝ ભેදය දේවදත්ත කරපු හැටි අපේ බෞද්ධ පින්වතුන් හොඳාකාරවම දන්නවා. ඒතකොට මේ විදිහට ධර්ම විනය කියන දෙකේ පිළිලා ඉන්න ඕනේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ සංඝයා විසින් මේ විනයෙන් බින්දොත් එහෙම හරි නරකයි කියලා හිත. ඒක නරකයි කියලා කියන්නේ ඒක බොහෝ ජනයාගේ අහිත පිණිස වෙනවා භික්ෂුන් වහන්සේලාගේ මේ විනය බිඳ දැරීම. එතකොට ඒ වගේම බොහෝ දෙනාගේ සුවය නැති කරලා දානවා. බොහෝ දෙනාට අනර්ථ පිණිස වෙනවා. අහිතව දුක්ඛව සිදු වෙනවා. දෙවි මිනිසුන්ගේ මහත් අප්‍රසාදිත කලකිරීමටපත් වෙනවා. මේ විදිහේ සංගය බෙදමින් නැවීම. නිසා සංඝයා ඒකාග්‍රතාවයටපත් වෙන ධර්මය හා විනය තුල සංඝයා එක කඩාගෙන වෙන වෙන කොමිටි රැස්වීම් වශයෙන් සංගම් පවත්වාගෙන ඒකාග්‍ර වීම තුළින් මේ සංඝ සාමග්‍රික හානියක් වුණොත් එහෙම ඒක ඉතාමත් භයානකයි ඒ තත්ත්වෙන් මිදෙන්න ඕනේ. මේ නිසා මේ තත්ත්වයන්ගෙන් මිදලා හිට ජීවත් වෙනකොට හතරවෙනි එකෙන් කියනවා සමග්ගානං තපෝසුකෝ මේ විදිහට සාමග්‍රී සම්පන්න භාවයක පත්වලා හිට තපෝසුකෝ සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් ඒකාග්‍රතාව විදිහට කෙලෙස් තවල දමලා හිට නිර්වාණය අවබෝධ කරගන්න තමයි තපෝ සුඛෝ ඒක තමයි පරම සුවය. මේ අපි හැම දිනකටත් මේ අපට සුවයක් වෙච්ච මේ බුදුන්ගේ පහළවීමක් පහළ වුණු බුදුන් විසින් අපට දීපුනේ ධර්ම දේශනාවක් ඒ ධර්ම විනය දෙක උදා අපි එකට සාමග්‍රී වීමක් ඒ ධර්ම විනය සාමග්‍රයෙන් යුක්තව අපි සීල සමාධි ප්‍රඥා වැඩිමෙන් අවිද්‍යා තෘෂ්ණා ක්ෂය කරලා හිත චේතෝ විමුක්ති පඤ්ඤෝ විමුක්තියටපත් වීම තුළින් සතර දුකින් මිදී නිවන් සම්පත් ලැබීමට හේතු වාසනා ඇත්තෝ වේවායි කියලා අපි සාදුලා ප්‍රාර්ථනා කරමු. යත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක වාසනම් දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ චේ රාජා භවතු ධම්මිකෝ සාදු සාදු සාදු සදහවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ මුගේගොඩ ගංගොඩවිල පුෂ්පාරාමාධිපති සහ පූගොඩ මහා විහාරාධිපති ආත්ම ශාස්ත්‍රී පඬිත දර්ශන ශාස්ත්‍රී පඬිත දර්ශන ශාස්ත්‍ර ප්‍රති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද කහටපිටියේ පඤ්ඤාසාර ස්වාමින්වයන් වහන්සේ. අපේ ස්වාමින්වයන් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන්ට තව තවත් ශක්තිය ධෛර්යය සහ නිදුක් නිරෝගී සුව චිර ජීවනය අපි ප්‍රාර්ථනා කරමු. ඔබට සර්වන් සරණයි. ඔබ එක්වී සිටින්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුදේශී සේවය සමගින් සුදේශී සේවය සමගින් එක්වී සිටින ඔබට මතක් කරන්න අද රාත්‍රියේ 8ට සුදේශී සේවයසේ ඔබට ශ්‍රවණය කරන මේ ධර්මදේශනාවේ දේශකයන් වහන්සේ පිළිබඳව පූජ්‍යපාද පරදුවේ ජිනරත්න ස්වාමීන් වහන්සේ පවත්වන ධර්මදේශනාවටයි ඔබට සම්බන්ධ දෙයක් ලැබෙන්නේ අද රාත්‍රියේ 8ට සුදේශී සේවයසේ